සරණයි පින්වත් ඔබ සැමට. සත්වක සිත් නිවී සැනසේ නම් ඒ ශ්‍රී සද්ධර්ම ස්වරයෙන්ම පමණයි. ඒ සද්ධර්මස්වරය ඔබ වෙත sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසයි මේ උතුම් වූ ධර්මදේශනාව මෙලෙස අද දවසේදී විසුරුවා හරින්නේ. පෙන්වත්නි අද මේ උතුම් වූ ධර්මදේශනාව පවත්වන්නේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ උතුම් වූ පරිශ්‍රය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රාජගිරිය ජයශ්‍රේකරාරාම විහාරස්ථානයේ ධර්ම සභා මණ්ඩපය. මෙම දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන් වහන්සේ අපි ප්‍රථම කොට ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු පින්වත්නි අද මේ ධර්මදේශනා මාලාව සිදුවන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගනිමින් මේ වෙනුවෙන් Tamanගේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ කොළඹට ලේක් පාර අංක 116 න් එක රාජකීය ලිපිනෙහි පදිංචි දීපලාල් විජේරත්න මහතා එවැගේම ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් ඥාතීන් හිත මිත්‍රාදීන් පිරිස Tamanගේ කවදත් ලෙන්ගතුව පින්කම් වලට සහභාගී වන ඒ දායක පින්වත් පිරිසත් සහභාගී කරවාගෙන මේ පින්කම මෙලෙස සංවිධාන කරනවා. මේ රැඳී සිටින ශාලාව පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සම්බෝධි විහාරස්ථානයට කවදත් ලෙන්ගතුව පින්කම්වලදී සහයෝගය ලබා දෙන සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය සුදත් තෙන්නකෝන් මැතිතුමන්ගේ ධන පරිත්‍යාගයෙන් බොහෝ දෙනාට සදහම් අසන්නට මේ දම් සභා මණ්ඩපය මේ ධර්මශාලාව ඉදි කරන්නට යෙදුනේ. ඉතින් ඒ පිරිසත් අද සහභාගී වෙලා තවත් බොහෝ විද්වත් පිරිසක් සහභාගීත්වයෙන් එසේනම් සදහම් අසන්න සියලු දෙනාම සූදානම්.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 පින්තුනි අපි පහුගිය දේශනාව නතර කරන්නට යෙදුනේ අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි කියන මේ වචනේ විස්තර කරමින් මේ කරුණ පැහැදිලි කරන තැන අපි සඳහන් කළා මේ උපන් උපන් අකුසල ධර්මයන් එකිනෙහිම එතනදීම යටපත් කරන්න පුළුවන් තරම් ශක්තියක් මේ ආනාපාන සතිය තුල තියෙනවා කියලා. ඒ කාරණාව සිහිපත් කරමින් සුකෝච විහාරෝ මේ සුකෝච විහාරෝ කියන්නේ මොකක්ද කියන කාරණාව තමයි අපි දා සාකච්ඡා කරලා ඉවර කළේ. එහෙනම් එතන ඉඳලා අපි දේශනාව අද ආරම්භ කරමු. උපන් උපන් පෞකාර අකුසල දහම් ඒ ස්ථාදීදීම නැති කරනවා සංසිඳවනවා කියන්නේ මොකක්ද කියන කාරණාවයි අපිට එතකොට අද සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතනදී සඳහන් කළා භාවිතෝ අපි මුලින් සාකච්ඡා කරගෙන ආපු පාලි ඡේදයේ වචන ටික විස්තර කරන තැන. භාවිතෝ නම් භාවිතෝ කියන්නේ මොකක්ද යන්න සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධිය කියන්නේ මොකක්ද මේ කාරණාවෙන් පැහැදිලි කළා භාවිතෝ කියන කරුණ. එහෙනම් ආනාපාන සති සමාධිය භාවිතෝ නිතර නිතර වඩන්න භාවිතා කරන්න. බහුලීකතෝ පුනප්පුනං කතෝ නැවත නැවත වඩන ලද්දේ කියන අර්ථය සඳහන් කරනවා බහුලීකතෝ කියන තැන. සන්තෝචේව පනීතෝචේ ශාන්තත් වෙනවා ප්‍රණීතත් වෙනවා නොකැලඹුණ සංසිඳුන ස්වභාව සහිතයි කියන අර්ථය සන්තෝචේව පනීතෝච කියන වචනවල තේරුමයි ඊළඟට පනීතෝච ප්‍රණීතයි ඊටාම උසස් මට්ටමකින් පවතිනවා කියන අර්ථය මේ පනීතෝච කියන කාරණාවෙන් සඳහන් කරනවා ඊටාම උසස් මට්ටමක පවතිනවා. ඒ කියන්නේ ආනාපාන සති සමාධියෙන් ලැබෙන ඒ ප්‍රනීත බව ඊටාම උසස් මට්ටමක පවතිනවා කියන එකයි සඳහන් කරන්නේ. පින්නතුනි මේ විදිහට පැහැදිලි කරනකොට මේ කුමන කාරණාවක්ද පැහැදිලි කරන්නේ? එතකොට මේ ආනාපාන සති සමාධියේ කර්මස්ථානයේ තියෙන ප්‍රනීත බවයි මේ වචන වලින් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අසුබ නිමිත්ත පිළිබඳව. ආනාපාන සති කර්මස්ථානයේ තියෙන ප්‍රනීත බවයි අසුබ නිමිත්තේ කොයි විදිහේ ප්‍රනීත බවක් දරනවද කියන එක උදාහරණයකින් පැහැදිලි කරන්නයි මේ අසුබ නිමිත්ත ගැන සඳහන් කරන්නේ. එතන සඳහන් කරනවා කර්මස්ථානයේදී ප්‍රථම ධානය මට්ටමට ළඟා වෙන විට සාන්තයි ප්‍රනීතයි. ඒ මොන කර්මස්ථානයේද අසුබ නිමිත්ත. අසුබ කර්මස්ථානයේ ප්‍රථම ධානය මට්ටමට ළඟා වෙනකොට ඊටාම ශාන්තයි, ඊටාම ප්‍රණීතයි. නමුත් අරමුණ නම් ප්‍රණීත නෑ කියලා සඳහන් කරනවා. අසුභ අරමුණ කිසිසේත්ම ප්‍රණීත නෑ. අපි කවුරුත් කැමති නැති අරමුණක් දෙතිස් කුණප කොටාශයක් මෙනෙහි කර කර ඒ පිළිකුල ගැන සිහිපත් කර කර මේකට අපි කිසිසේත්ම ඍජු කැමැත්තක් ප්‍රණීත බවක් ඒ තුල ඒ තුල නැහැ යටත් පිරිසෙන් මේ මැරිච්ච මල කඳක් ගාවවත් ඉන්න අපි තරම් ලුක් කැමැත්තක් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා අරමුණ අරමුණ ප්‍රණීතම නැහැ අසුබයේදී. නමුත් සඳහන් කරනවා කොහොම වෙතත් එහි අරමුණ ප්‍රණීත නැහැ. නමුත් ඒ අරමුණෙන් ලබන සමාධිය මේ අසුබ කර්මස්ථානයේ ප්‍රණීත නැති වුණාට ඒක වඩාගෙන වඩාගෙන යනකොට අකමැත්තෙන් නමුත් ලබන සමාධිය ඒක හරි ප්‍රණීතයි. සමාධියට එනකොට ප්‍රණීතයි. අරමුණ තමයි ප්‍රණීත නැත්තේ. පටන් ගන්නා මොහොතේ ඉඳලම ශාන්තත් නැහැ ප්‍රණීතත් නැහැ. ප්‍රථම ධානය මට්ටමට ළඟා වෙනකොට තමයි ශාන්ත බවක් ප්‍රණීත බවක් දැනෙන්නේ. අන්න ඒ නිසා මෙතන සඳහන් කරනවා අරමුණම ඊට රළුයි ඊටාම පිළිකුල් සහගතයි ඕනෑම කෙනෙක් අකමැත්තක් දක්වනවා අරමුණම කියලා. නමුත් ඒක පැහැදිලි කරලා සඳහන් කරන්නේ මේ ආනාපාන සති සමාධියේ එහෙම එහෙම නෙමෙයි. අරමුණම ප්‍රණීතයි. වඩන්න සිහිපත් වෙනකොට පුරුදු වෙච්ච කෙනාට පුදුම ප්‍රණීත භාවයක් තියෙනවා. නිමිත්ත දිහා බලාගෙන අරමුණ මෙනෙහි කර කර ආනාපාන සතිය වඩන ඕනම කෙනෙකුට එයින් ශාන්ත බවක් ප්‍රණීත බවක් මේ ආදුනිකයෙකුට උනත් ලබන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව තවත් විස්තර කරලා සඳහන් කරනවා. එහෙම කියන්නේ හේතුව මොකක්ද? මේ ආනාපාන සතිය හොඳටම දැනගෙන ඉන්න කෙනෙකුට විතරක් නෙමෙයි ප්‍රනීත බව දැනෙන්නේ. මුලින් සඳහන් කළා වගේ ආදුනිකයෙකුටත් ඒක ඊටාම ශාන්ත වූ ප්‍රනීත වූ බවක් ගෙනල්ලා දෙනවා. කර්මස්ථානයේ නොදන්න කෙනෙක් නොදන්න කෙනෙක් උඩත් යම් තැනක වාඩි වෙලා මේ හුලං රැල්ල දිහා බලාගෙන ඉන්න හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න උත්සාහ කළොත් ඔහුගේ හිතේ තියෙන කලබලකාරී ස්වභාවය අඩු වෙලා මහා පීඩණයට පත් වෙලා තියෙන පීඩාකාරී ස්වභාවය අඩු වෙලා සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා අරමුණෙන්ම අරමුණෙන්ම මේ කාරණාව ශාන්තයි ප්‍රණීතයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ බුද්ධ දේශනාවේ සඳහන් ධානා සෝය නෙමෙයි ඒ අරමුණෙන්ම ප්‍රණීතයි කියලා කියන්නේ. ඒක ධානා සෝය නෙමෙයි. ධානා සෝය කියන එක තව තියෙන හුඟක් ඈත. එහෙනම් මේ වඩන්න සූදානම් වෙනකොටම අරමුණේම මෙතරම් ප්‍රණීත බවක් දැනෙනවනම් ආනාපාන සති කර්මස්ථානී ධානා සෝය මොනතරම් මොනතරම් ප්‍රණීත වෙනව ඇද්ද? එහෙනම් ඒක ප්‍රණීත බව දැක්ක ඒක අත්විඳින කෙනෙක් තමයි ඒ ප්‍රණීත බව කොයිතරම් ඇද්ද කියලා දන්නේ ධානයේදී ඇතිවෙන ප්‍රණීත ස්වභාවය. අනේ ඒ නිසා පැහැදිලි කරනවා අරමුණම ශාන්ත ප්‍රණීත නිසා කෙනෙකුට ඒට උවමනාවක් ඇති වෙනවා. අරමුණම ශාන්ත ප්‍රණීත නිසා උවමනාවක් ඇති වෙනවා. අන්නේ ඒ උවමනාව ඇති නිසාම මේ ලෝකේ බොහෝ අය භාවනාව කියන වචනේ පටන් ගන්න ලෑස්ති වෙනකොටම භාවනාව පටන් අරගෙන තියෙන්නේ ආනාපාන සතියේ. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි මෙන්න මේ ශාන්ත බවයි ප්‍රණීත බවයි මුල ඉඳලම දැනෙන්න පටන් ගන්න නිසා. අන්න ඒ නිසා සඳහන් කරනවා ආරම්භණයේ ඇති ප්‍රණීත භාවය නිසාම අතිප්ති කරයි කියලා. අතිප්ති කරයි කියලා කියන්නේ ඇති වෙන්නේ නැහැ. ඒ තරම්ම ප්‍රණීත බවක් තියෙනවා ඇති වෙන්නේ නැහැ. අතිප්ති කරයි. උදාහරණයක් හැටියට සඳහන් කරනවා මේ ඊටාම ප්‍රණීත ආහාරයක් මේ ලෝකේ අපි ගන්න ඊටාම ප්‍රණීත ප්‍රණීත ආහාරයක් මුලින්ම හරි ප්‍රණීතයි. ඒ ප්‍රණීත බව වැඩි නිසා වෙනදා ආහාර අනුභව කරනවට වඩා ටිකක් වැඩිපුර අනුභව කෙරුවොත් අපිට ටිකක් අපහසුයි. තවත් ටිකක් වැඩි වුණොත් හොඳටම අපහසුයි. නමුත් දිවට ප්‍රණීත බව දැනෙන නිසා තවත් ටිකක් අරගත්තොත් වමනේ දාන්න පටන් ගන්නවා. එහෙමනම් මුලින්ම ප්‍රණීතයි. නමුත් ඒක වැඩි වුණොත් වැඩි වුණොත් ඊටාම අපහසුතාවයන්ට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් ලබන හැම දෙයක්මත් එහෙමයි. පංචේන්ද්‍රයන්ගෙන් ගෝචර කරගන්න මේ ලෝකේ ඇහෙන් ගන්න දේ තෝණෑවට වඩා දිගට දිගට බලන්න ගියොත් ඇහැට වේදනාවයි. කනට අහන දේ තෝණෑවට වඩා අහන්න ගියොත් සමහරලාට අපි බොහොම කැමති ගීතයක්. සමහර වෙලාවට අපි කියනවා ඔක වහලා දාන්න කන් දෙකක් ඇහෙන්න කියලා. ඒ කියන්නේ ඊටාම කැමති වර වෙලාවේ නමුත් වෙලාවක වෙලාවට ඒකට ඊටාම අකමැතියි. කායික පහසත්, නාසයට දැනෙන සුවඳත්, දිවට දැනෙන රසයත් මේ ඔක්කොම එමයි මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අරගන්න හැමදේම යම් ප්‍රමාණයකට විතරයි මේ මිහිර දැනෙන්නේ. නමුත් මෙතන පැහැදිලි කරනවා ආනාපාන සතිය එහෙම නෙමෙයි. වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රණීතයි. වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රණීතයි. කියන කාරණාවයි ඒ උදාහරණේ පැහැදිලි කරන්න උත්සාහ දරලා තියෙනවා. එහෙනම් කොයිතරම් ප්‍රණීතද? සමවැදෙන්න සමවැදෙන්න ප්‍රණීතභාවයේ දැනෙන්න දැනෙන්න නැගිටින්නවත් හිතෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. යම් හේතුවක් නිසා ශරීරයේ වෙනත් තැනක ඇතිවෙන වේදනාවක් නිසා නැගිටින්න හිතෙන්න පුළුවන් සමහර ලාවට එහෙම නැත්නම් තව කෙනෙකුගේ කරදරයක් නිසා වටා පිටාවේ ලොකු කලබලයක් එන නිසා අකමැත්තෙන් නමුත් නැගිටින්න හිතෙනවා මිසක් නමුත් මේ කර්මස්ථානයේ ඇති වෙලා නැගිටින්න හිතෙනවා නෙමෙයි බාහිර බලපෑම නිසා නැගිටින්න හිතෙනවා මිසක් කර්මස්ථානයේ ඇති වෙන්නේ නෑ කියලා සඳහන් කරනවා වඩලා ප්‍රණීත වෙච්ච කෙනාට. අන්න ඒ නිසා සන්තෝචේව පනීතෝ කියලා සඳහන් කරලා තියෙනවා. අසේචන කෝච සුකේච විහාරෝ කියන්නේ කිසි බාධාවකින් කරදරයක් නැති නිසා අසේචනිකයි. ආනාපාන සති කර්මස්ථානයේට බාධාවක් නැති නිසා බාධාවක් නැත්නම් අසේචනිකයි. මොකද ඒකෙන් ලැබෙන සමාධියට බාධාවක් බාධාවක් නැති නිසා. අනාසිට්තකෝ කිසිම ඇලීමක් නැතිව ඉන්න පුළුවන්කමක් කිසිම ඇලීමක් නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා. අනාසිට්තකෝ අබ්බෝ කින්නෝ අබ්බෝ කින්නෝ කියලා කියන්නේ එක දිගට පවත්වන්න පුළුවන් ආනාපාන සති නැති වෙලාවක් නැහැ. අබ්බෝ කින්නෝ. එක දිගටම ඕනනම් පවත්වාගෙන ඉන්න පුළුවන් ආනාපාන සතිය නැති වෙලාවක් නැහැ. ඉතින් අපි කර්මස්ථානේ අරගෙන ඒක මෙනෙහි කරන්න පටන් ගන්න අවස්ථාව එක අවස්ථාවක්. නමුත් නිරන්තරයෙන් ආනාපාන සතිය පවතිනවා. අපේ සිහිය නැති නිසා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ විතරයි. පාටියෙක්කෝ එහෙම කියන්නේ තනි තනියම ලබන්න ඕනේ. මා ලැබූ සමාධිය තව කෙනෙකුට කවදාවත් දෙන්න දෙන්න බැරි නිසා. මේ ආනාපාන සතියෙන් ලබන සමාධිය තනි තනියම තමයි ලබන්න ඕනේ. මන් ලබපු එක තව කෙනෙක් එක බෙදා ගන්න බෙදා ගන්න බෑ. අන්න ඒ නිසා පාටි එක්කෝ තම තමන් වෙන වෙනම ලබන්න ඕනේ කියන නිසා පාටි එක්කෝ කීවා ඊළඟට සඳහන් කරනවා එය තමන්ට ආවේනික විදිහට Tamanට ආවේනික විදිහටයි ලැබෙන්නේ. එක එක්කෙනාට ආවේනික වෙන එක එක ක්‍රම එක එක ක්‍රම තියෙනවා. ආන්ගේ ක්‍රමයට අනුව තමයි ඒක ලැබෙන්නේ. එනිසාම මෙය ඊටාම විශේෂයි කියලා සඳහන් කරලා තියෙනවා. බාධා වලින් ඇලීම් වලින් තොරව එක දිගටම පවතින තනි තනිවම ලබා ගත යුතු සමාධියක්. ප්‍රණීත බවක් එතන තියෙනවා කියලා පැහැදිලි කරනවා. තම තමන්ට කර්මානුරූපීව ආවේනිකයි. කර්මානුරූපීව ආවේනිකයි. ඒ සඳහන් කළේ සිය දෙනෙක් වැඩුවොත් සිය දෙනාට වැඩෙන්නේ එක එක ආකාරයටයි. හැමෝටම එකම ආකාරයෙන් වැඩෙන්නේ එකම ආකාරයකින් වැඩෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රවණය කළොත් ධර්මයේ ශ්‍රවණය කළොත් කවුරු දේශනා කළත් එකම විදිහ වෙන්න ඕනේ. මොකද අපේ ධර්මයේ නෙමෙයිනේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ඒක විස්තර කරන්න පාවිච්චි කරන උදාහරණ වෙනස් වෙන්න පුළුවන්. මොකද භාග්‍යතුන් වහන්සේ ධර්මයේ විස්තර කරන්න ඕන තරම් අවසර ඕන තරම් අවසර දීලා තිනවා විස්තර කරන්න ඒ ශ්‍රාවකයාගේ අවබෝධ ඥානය පහසු කරවන්න. නමුත් බුද්ධ වචන ටික කවුරු කීවත් එකම වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව 1000ක් 10000ක් සාකච්ඡා කළත් එකම වෙන්න ඕනේ ඒ වචන මාත්‍රයක්වත් වෙනස් වෙන්නේ වෙනස් වෙන්න බෑ. එක එක්කෙනා විස්තර කරන්න ගන්න උදාහරණේ විතරයි වෙනස් වෙන්නේ. එහෙනම් මේ ආනාපාන සති කර්මස්ථානයේ ඒ ඒ පුජ්‍යලයට අනුරූපීව වෙන වෙනමයි වැඩෙන්නේ. තම තමන්ගේ කර්මානුරූපී විදිහට තමයි ඒ ඒ පුජ්‍යලයට වැඩෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා ආනාපාන සති සමාධිය පටන් ගත්තාම పూర్ව කර්මයෙන් පරිකර්මයත් සාන්තයි. පරිකර්මය එහෙම නැත්නම් పూర్ව කර්මය පටන් ගන්න මොහොත ඒකටයි මේ පරිකර්මය කියලා කියන්නේ. ඒ පරිකර්මයෙන්ම සාන්තයි. පටන් ගන්නකොටම සාන්තයි. ඊළඟට සඳහන් කරනවා එහෙම නැත්නම් ධානයට කිට්ටු වුණාම උපචාර මට්ටමින් සාන්තයි. එතකොට මේ ධානය ළඟ හැසිරෙනවා. දැන් ධාන වලට ළඟයි. අන් ඒ වෙලාවට තමයි මේ උපචාර මට්ටම කියලා කියන්නේ ධානය ළඟ හැසිරෙනවා. දැන් ධානයට ලඟ වෙනකොටත් ලඟ වෙනකොටත් සාන්තයි. ඊළඟට සඳහන් කරනවා එහෙම ශාන්තයි පටන් ගත්ත වෙලාවේ ඉඳලමත් ශාන්තයි. ඒ කියන්නේ පරිකර්ම මට්ටමත් ශාන්තයි ධානයට ළඟා වෙනකොටත් ශාන්තයි. යම් කෙනෙකුට පටන් ගන්නකොට ශාන්ත බවක් නැහැ ධානයට ළඟා වෙනකොට විතරක් ශාන්තයි කියලා කතාවක් මේකේ නෑ කියන එකයි සඳහන් කරන්නේ. පරිකර්ම මට්ටම කියලා කියන්නේ පටන් ගන්න වෙලාව උපචාර මට්ටම කියලා කියන්නේ දැන් ධාන මට්ටමට ළඟයි. ධානයේ ළඟ හැසිරෙනවා. නමුත් තාම ධානයට ඇවිල්ලා නැහැ. එතකොට කෙනෙකුට පටන් ගන්නකොට ශාන්තයි. තවත් කෙනෙකුට ධානයේ ළඟට එනකොට ශාන්තයි කියලා නෙමෙයි මේ කියන්නේ. පටන් ගන්නකොටම කොයිතරම් ශාන්තද? එතන ඉඳලා ධාන මට්ටමට යනකම්මත් ශාන්තයි. ධාන මට්ටම ඊටත් වඩා ශාන්තයි. එnde end ශාන්ත වෙනවම වැඩි. කියන කාරණාවයි සඳහන් කරන්නේ. එක එක්කෙනාට කර්මානුරූපීව අරමුණු වෙන ආකාරය වෙනස්. ඒ අරමුණු වෙන ආකාරය වෙනස් වුණාට ශාන්ත බව හැමෝටම තියෙනවා. සමාධිය ලැබෙන්න ගත වෙන කාල වේලාවල් වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙකුට එක දවසින්වත් පුළුවන්. එක්කෙනෙකුට දවස් 10කින් වෙන්නත් පුළුවන්. එක්කෙනෙකුට අවුරුද්දකින් විතර වෙන්නත් පුළුවන්. නමුත් සමාධිය ලැබෙන්න කල්යයි මේ භාවනාවේ ශාන්ත බව නැති වෙන්නේ ශාන්ත බව නැති වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා එක එක මට්ටම් මේ කාරණාව තුළ තියෙනවා. මේ භාවනාව වඩනකොට එක එක මට්ටම් තියෙනවා. කොයි විදිහටද පටන් ගත්තාම පටන් ගත්ත මට්ටමට තමයි අපි මුලින් කිව්වේ පරිකර්මය කියලා. එහෙනම් පරිකර්ම මට්ටම ශාන්තයි. ඉන් පසුව යම් සමාධියක් කාමාවචර මට්ටමින් දියුණු වෙනකොට ඒකට කියනවා උපචාර කියලා. එහෙම නැත්නම් ධානයේ ළඟින් හැසිරෙනවා කියන අර්ථයේ ඒ මොහොතත් ශාන්තයි. ධානයට කියනවා අර්පණා කියලා. අපි මේ වචන අහනවා පරිකර්ම මට්ටම, උපචාර මට්ටම, අර්පණා මට්ටම කියලා. එතකොට පරිකර්ම මට්ටම කියලා කියන්නේ පටන් ගන්න මට්ටම. පටන් ගන්නකොට තියෙන ප්‍රමාණය. උපචාර කියලා කියන්නේ ධානයට ආසන්නයි. අර්පණා කියලා කියන්නේ ධාන මට්ටම. එතකොට අපි මේ වචන ටික එහෙම පාවිච්චි කරන්න කරාම දැනගන්න ඕනේ දැන් මේ කොතන ගැනද කියන්නේ. පරිකර්ම කියහම දැනගන්න ඕනේ මේ මුලින්ම පටන් ගන්න තැන. උපචාර කියහම දැනගන්න ඕනේ ධානයට ආසන්න මොහොත. අර්පණා කියලා කියන්නේ දැන් ධාන සෝය. එතකොට ආයේ ඉදිරියට තැනක අර්පණා කියන වචනේ සඳහන් කළොත් දැනගන්න ඕනේ ඒ කියන්නේ ධාන මට්ටම ගැනයි. උපචාර කිව්වොත් මේ ධානයට ළඟ හැසිරෙන ස්වභාවයයි. පරිකර්ම කියලා කිව්වොත් පටන් ගන්න ස්වභාවයයි කියලා මේ වචන තුනේ තේරුම හොඳට අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මෙතන සඳහන් කරනවා ධානයට කියනවා මේ ධාන මට්ටම නැත්තම් අර්පණා කියලා. ආනාපාන සති සමාධිය මේ අනික් භාවනා වගේ නෙවෙයි පරිකර්ම උපචාර මට්ටමේ ඉඳලම සමා ඊටාම ශාන්තයි, ඊ타ම ප්‍රණීතයි, අර්පණා මට්ටම මේ සියල්ලටම වඩා සියල්ලටම වඩා ප්‍රණීතයි ධානයට ආවට පස්සේ. ඒකයි සඳහන් කරන්නේ අනික් භාවනා වගේ නෙමෙයි, ඊ타ම විශේෂයි කියලා. ඒ නිසාම මේ කාරණාව විශේෂ කාරණාවක් බවට පත් වෙනවා භාවනාවල් අතර. වෙන කිසිම භාවනාවක නැති සුවිශේෂී ලක්ෂණයක් ඒක. ස්වභාවේ නේව මధుරෝ ස්වභාවයෙන්ම මధుරෝ. ඒ කියන්නේ මේ ආනාපාන සතිය ස්වභාවයෙන්ම මధుරයි. අය වෙනස්කමක් නැහැ. ඒකේ ස්වභාවයම ආනාපාන සතියේ ස්වභාවයම ස්වභාවයම මිහිරි. ශාන්තයි කියන අර්ථයමයි. ස්වභාවයෙන්ම මధుරෝ. ඊළඟට සඳහන් කරනවා ආහාරයක් ආහාරයක මధుර බව සහ පෝෂණීය බව තියෙන එහි තියෙන ඕජා ගුණයත් එක්ක මధుර වෙන්නේ එහි තියෙන ඕජාව කියලා කියන්නේ පෝෂ්‍ය ගුණයත් එක්ක ඒ ආහාරයේ මිහිරි රසවත් ඕජවන්තයි කියලා ඒ නිසා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ කැඳ මේ ආහාරය විස්තර කරන තැනක් මෙතන තියෙන්නේ. සමහරලාට කෙනෙකුට කැඳ කෝප ගණනාවක් බීවොත් එහෙම නැත්නම් කැඳ හැලියක් විතර බීවත් ආයි ටික වෙලාවක් යනකොට බඩගිනිනවා. ඒ කියන්නේ ඕජවන්ත බව යම් ප්‍රමාණයක් තියෙනවා. කැඳවලට වඩා ගෙතෙල් වල ඕජාව වැඩි කියලා සඳහන් කරනවා. එතකොට ඕජාව වැඩි කියලා කිව්වේ පෝෂ්‍ය පදාර්ථ ගුණය කැඳවලට වඩා ගෙතෙල් වල තියෙනවා. එහෙනම් කැඳ හැලියක් බියපු කෙනෙකුට සමහර වෙලාවට බඩගිනියෙන්න පුළුවන් පැය ගණනාවකින්. හැබැයි ගෙතෙල් කෝප්පයක් බිව්වොත් සමහරලාට දවස් ගණනක් දරාගෙන ඉන්න පුළුවන් පෝෂණීය ශක්තියක් ඒ තුල තියෙනවා. එහෙනම් කැඳවලට වඩා මේ ගිතෙල් ඊටාම ඕජවන්තයි. එහෙනම් අනික් සියලුම භාවනාවල් වලට වඩා ආනාපාන සතිය ඕජවන්තයි කියන එක පැහැදිලි කරන්නයි මේ උදාහරණය මේ විදිහට ගෙනල්ලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආනාපාන සති ආනාපාන සතියට සමවදින සමවදින මොහොතක් පාසා කායික චේතසික සැප උපදිනවා කියලා. කායික සැපයත් උපදිනවා, චෛතසික සැපයත් උපදිනවා. සම්මවදින හැම මොහොතකම කයත් සූපත්, සිතවිලිත් සූපත්. අප්පිනක් පිනක්කනෝ කායික චේතයික සුඛ පටිලාභාය සංවත්තනකෝ කියලා සඳහන් කරන්නේ එකයි. ඒ සැපය කයෙන් සහ හිතින් විඳින්න පහසු නිසා සුකෝච විහාරෝ කියලා විස්තර කරනවා. එහෙනම් මේ සුකේච විහාරෝ කියන කාරණාව අපි සෑහෙන තැන්වල කරුණු සහිතව පැහැදිලි කර කර මේ ආවේ පටන් ගත්තෙමත් අද එතනින්. නමුත් මේ එකම වචනය කී පොලකින් මිහිරි බව පැහැදිලි කරලා තියෙනවද? එහෙනම් සුකේච විහාරෝ කියලා කියන්නේ කායික සුවයත් චේතසික සුවයත් දෙකම ඇති කරනවා ආනාපාන සතිය. ඒ නිසා සුකේච විහාරෝ කියලා සඳහන් කරනවා. උපන් උපන් අකුසල ධර්මයන් කියලා කියන්නේ මේ අපිට භාවනාවෙන් ඉවත් කරන්න බැරි වූ අකුසල ධර්ම ඉපදුන ගමන්ම ඉවත් කරනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය ජීවිතේ ඉවත් කරගන්න බැරි වෙච්ච අකුසල්ද කියලා දන්නේත් නැති දේවල්. අකුසල් නමුත් අපි අකුසල්ද කියලා දන්නේත් නැහැ. අන්න එහෙම දේවල් මේ ආනාපාන සතියේ එකම්ම නිකම්ම ඉවත් වෙලා යනවා. මේ භාවනාව වඩනකොටම මනාව සිහියක් ඇති වෙන නිසා ඒ කරුණ නිකම්ම නිකම්ම අකුසල් ඉවත් වෙන්න පටන් ගන්නවා. මොකද එතන ඉඳලා අපේ සිහිය වැඩෙනවනේ. සිහිය වැඩෙන විට මෙන්න අකුසලයක් හිතට ආව කියලා අවබෝධ කරගන්න තරම් ශක්තිය ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසායි සඳහන් කරන්නේ උපන් උපන් අකුසල ධර්ම කියලා සඳහන් කළේ ඉවත් කරන්න බැරි වූ අකුසල ධර්ම ඉපදුන ගමන්ම ඉවත් වෙනවා. සාමාන්‍ය ඉවත් කරන්න බැරි වෙච්ච මතක නැති හොයාගන්න බැරි වෙච්ච අකුසල් ඉපදෙනකොටම යටපත් කරන්න පුළුවන් ශක්තියක් මේ භාවනාවට තියෙන නිසා ඒක ඊටාම සුවිශේෂී වටිනාකමකින් යුක්තයි. ඊළඟට සඳහන් කරනවා උපන් උපන් මේ උපන් උපන් කියලා කියන්නේ දුරු කරන්න බැරි වුණ අකුසල දහම් කියලා සඳහන් කරන දුරු කරන්න බැරි වුණා. ඒ කියන්නේ දන්නේ නැහැ. අකුසල් තියෙනවා දන්නේ නැහැ. අන්න ඒ අකුසල් අපේ හිතේ ඕන තරම් එහෙම දේවල් උපදිනවා. උදාහරණයක් හැටියට සඳහන් කරලා තියෙනවා ඒ මොනවද කියලා. උදාහරණ හැටියට සඳහන් කරනවා ශ්‍රද්ධාව නිසා බණ අහන්න වාඩි වෙනවා. ශ්‍රද්ධාව තියෙන නිසා බණ අහන්න වාඩි වෙනවා. බණ අහලා සම්මා සංකප්ප සම්මා දිට්ඨි ආදී මේ ගුණධර්ම යම් ප්‍රමාණයකින් අපි වර්ධනය කරගන්නවා. යහපත් කල්පනාවක්, යහපත් දැක්මක් මෙතෙක් කල තිබිච්ච වැරදි දෘෂ්ටියින් අතහැරලා නිවැරදි ධර්මයේ බාර අරගෙන අපි සම්මා දිට්ඨියේ පිහිටෙනවා. ඒ ප්‍රමාණය නිසා යහපත් වූ සීලයක් අපි සමාදන් වෙනවා. මේ අවබෝධය නිසාම අපි සීලයක් සමාදන් වෙනවා. මේ සීලය මම ආරක්ෂා කරනවා. ඒ සීලය සමාදන් නිසා ඊටාම රළු ආකාරයෙන් තියෙන අකුසලයන්ගෙන් මිදෙනවා. ඒ සීලේ සමාදන් වෙච්ච නිසා රළු අකුසලයන්ගෙන් මිදෙනවා කියලා කියන්නේ. සීලේ සමාදන් වෙච්ච නිසා පාණාතිපාතාවෙන් වෙන් වෙනවා. අදින්නා දානාවෙන් වෙන් වෙනවා. පන්සිල් සමාදන් වෙච්ච කෙනා ඒ සිල්පද පහෙන් මිදෙනවා. හරි රළු අකුසල් කියලා කිව්වේ. රළුයි කියන කේ හරි බරපතලයි කියන නිසා. බොහොම බරයි බරපතලයි. එහෙනම් මේ සිල්පද පහම පහම හරි බරපතලයි. හේතුව මේ සිල්පද පහම කර්මපත හැටියටයි පැහැදිලි වෙන්නේ. එතකොට මොනවද කර්මපත කියලා කියන්නේ? නිරේට ගිහිල්ලා විපාක විඳින්න සිද්ධ වෙන දේවල් වලට කියනවා කර්මපත කියලා. එහෙනම් මේ සිල්පද පහම කර්මපත කියන තැන තමයි තියෙන්නේ. ඒ නිසා රළුයි, හරිම රළුයි කියලා සඳහන් කරන්නේ ඒකයි. එතකොට අටසිල් සමාදන් වෙච්ච කෙනා අටසිල් සමාදන් වෙච්ච කෙනා අර පහට අමතරව තව තුනක් ඒකට එකතු කරලා වීර්ය වඩනවා. නෑ මම පන්සිල් නෙමෙයි මම අටසිල් ආරක්ෂා කරනවා කියලා. එතකොට ඒක තවත් එක තවත් එක මට්ටමක්. නමුත් මනාව සද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කරලා තමයි මේ සීල මට්ටම් පිළිබඳව අපි එහෙම දැනගෙන ඒ ඒ සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තේ. ඒ නිසා සඳහන් කරනවා සීලයක් සමාදන් වූ නිසා ඊටාම රළු ආකාරයේ තියෙන අකුසල ධර්මයන් රළු ආකාරයේ තියෙන අකුසල ධර්මයන් යටපත් කරනවා. ඒ කාරණාව සඳහන් කළා මේ ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී කාරණාවත් එක්ක ද්වේෂය කියන ධර්මතාවයත් අපෙන් නැති වෙනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවත් එක්කම ද්වේෂය කියන ධර්මතාවයත් නැති වෙනවා. මෝහය කියන ධර්මතාවයත් නැති වෙනවා. මොකද ප්‍රාණඝාතයක් කරන්න බෑනේ දේශසිතක් නැතුව. ඒකාන්තයෙන් දේශසිතක් උපදිනවා. එහෙම නැත්නම් ප්‍රාණඝාත කරන්න බෑ. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකුණා කියලා කියන්නේ ඒ ද්වේෂයෙන් ඒ ද්වේෂයෙන්ුත් වැළකුණා. මෝහයෙන්ුත් වැළකුණා. සමහරලාට එතන ලෝභසිතකුත් තියෙන්න පුළුවන්. කෙනෙක් මාංශයේ උදෙසා සතෙක් මරන්න එලවගෙන එලවගෙන යනකොට එතන ලෝභසිතකුත් තියෙනවා ඒ මාංශයේ උදෙසා. එතකොට ද්වේෂයක් තියෙනවා, ලෝභයක් තියෙනවා, මෝහයක් තියෙනවා. දැන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා සමාදන් වුණාට පස්සේ ඒ තුනම ඒ කාරණාව සම්බන්ධයෙන් උපදින ඒ ලෝභ දේශ මොහ කියන තුනම නැති කරලා දාලායි තියෙන්නේ. නමුත් සමාදන් වුණේ ලෝභය නැති කරනවත්, ද්වේෂය නැති කරනවත්, මෝහය නැති කරනවත් කියලා නෙමෙයි සත්තු මරන්නේ කියලායි සමාදන් වුණේ. එතකොට මේ සිල්පදයේ යටතේ තව බොහෝ අකුසල ධර්මයන්ගෙන් අපි ඈත් කරනවා. අන්න ඒ කාරණාවේදී පැහැදිලි කරනවා මේ රළු අකුසල ධර්මයන් යටපත් කරනවා කියලා. ඒත් එක බොහෝ දේවල් නැති කරලා දානවා. ඒකේ තියෙන ප්‍රතිලාභය එහෙම වුණොත් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන කාරණාවම සඳහන් කළොත් ප්‍රතිලාභ පැහැදිලි කරනවා මේ මොහොතේ සමාදන් වුණොත් දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා. ඒ මොහොතේ ඉඳලා ඒ අකුසල කර්මයේ වෙනුවෙන් මට නිරයට යන්න තියෙන අවස්ථාවල් වැළකිනවා. සමාදන් වෙච්ච මොහොතේ ඉඳලා එතනින් එහාට මේ අකුසල කර්මයෙන් නිරයට යන්න තියෙන අවස්ථාව නැතුව යනවා. මොකද මම සමාදන් වෙච්ච තැන ඉඳලා ඒ අකුසලයේ කරන්නේ නැහැ. එතකොට ඒක දිගින් දිගට දිගින් දිගට ප්‍රගුණ කරාම එහෙම ප්‍රගුණ කරාම අපට සැලසෙන ආරක්ෂාව අපිටවත් හිතාගන්න බැරුව යනවා. අපි බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ගිජුගුළු පර්වතයේ පාමුල සක්මන් කරන වෙලාවේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මහ ගලක් පෙරළුවා. පොඩි ගලක් නෙමෙයිනේ. විශාල ගලක්. ඔබට මට යම් ප්‍රමාණයක ගලක් රෝල් කරන්න පුළුවන් නම් ඒ වගේ 60 70 ගුණයකටත් වඩා විශාල ගලක් තමයි උන්වහන්සේ පෙරලන්නේ. හේතුව උන්වහන්සේට අපිට වඩා ශක්තිය තිබුණද? තිබුණ නිසා. දේවදත්ත ස්වාමීන් වහන්සේට ඇත්තු පස් දෙනෙකුට වඩා ශක්තිය තියෙනවා. මිනිස්සෙක් හැටියට නිකම් පෙනුනට ඇත්තු පස් දෙනෙකුට වඩා ශක්තිමත්. එහෙමනම් එවන් ශක්තිවන්තයෙක් පෙරලන ගලක් තමයි උන්වහන්සේ රෝල් කරගෙන එන්නේ. ඒකයි භාග්‍යතුන් වහන්සේ ගියකට පෙරලන්නේ. නමුත් මගදී මගදී මේ ගල නතර වෙනවා. තවත් ගල් දෙකක් මේ මහ කළු ගලින්ම පණ නැගිලා මේ ගල නතර කරගන්නවා. පස්සේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා මේ කාරණාව කතාවට ලක් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙනුත් අහනවා ස්වාමීනි ගල පෙරළුන්නේ නැත්තේ ඇයි? භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ඒ කාරණාව පිළිබඳව සිතවිලි මාත්‍රයක්වත් මා තුළ තිබුණේ මා තුළ තිබුණේ නැහැ. දේවදත්ත ගලක් පෙරලනවාද කියලා මම අදිෂ්ඨාන කරලා බලලා තිබුණෙත් නැහැ. මට අද මේ වාගේ හානියක් වෙයිද කියලා මට කල්පනා කරන්න දෙයක් තිබුණෙත් නැහැ. එහෙනම් ගලක් පෙරලලා තියෙනවා. නමුත් ගල මගේ අගට ආවෙත් නැහැ. ඒ ඇයි ස්වාමීනි කියලා අහපම තමයි පැහැදිලි කරන්නේ. මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයේ මුළුල්ලේ ප්‍රාණඝාතයෙන් වැළකුණා. එහෙනම් දීර්ඝ කාලයක් ප්‍රගුණ කරලා තිබුණා. ආන් ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා කිසිම කෙනෙකුට මේ ජීවිතේ උන්වහන්සේගේ හැමවත් සිදුරුකරන සාමාන්‍ය පුජ්‍යලයකට නෙමෙයි 이르දිවන්තයෙකුටවත් සිද්ධාර්ථ කියන අවධියේ ඉපදුනාට පස්සේ හැමවත් සිදුරු කරන්න බෑ කියලා. ඒ කාරණාවෙන් පැහැදිලි කරනවා මගේ ආරක්ෂාව මම අද නෙමෙයි හැදුවේ. මගේ ආරක්ෂාව මම පෙර හදලා තියලා තියෙන්නේ. එතකොට ආරක්ෂකයා මාව ආරක්ෂා කරනවා. පෙර හදලා තියෙන්නේ. අද මට කරදර කරන්න ලෑස්තිද බලාගෙන ඉන්නවද කියලා මම දන්නේවත් නැහැ. නමුත් පෙර මම මේ සිල්පද ආරක්ෂා කරලා හදාගත්ත ආරක්ෂකයා විසින් මාව ආරක්ෂා කරනවා. එහෙමනම් මෙහෙම කරුණු කල්පනා කළොත් අපි සංසාරේ කොයි තරම් පින් කරලා ඇද්ද කියලා හිතෙන්නේ එතකොට. දැන් මෙහෙම ඉන්නකොට කියවොත් මේ මනුස්ස ජීවිතේ ලබන්නේ කොච්චර පෙර පිං කළාද කියලා කිව්වොත් අපිට ඒක වැඩිය දැනෙන්නේ නැහැ. ඉතින් මේ කියනවා බොහෝ අය කියනවා අපි පිං කෙරුවා කියලා. නමුත් ඉතින් අපිට දැනෙන දෙයක් නෑ. අපි තවත් එක තවත් එක ජීවිතයක් විතරක් වගේ. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් මෙහෙම ජීවත් වෙනකොට අපට මැරෙන්න හේතු කොච්චර තියෙනවද? එහෙනම් මේ ජීවිතයේ හේතු මැරෙන්න හේතු වැඩි අපිට පවතින හේතු අඩුයි. නමුත් ඇයි මැරුණේ නැත්තේ? සමහර වෙලාවට අපි පාර පයින්නවා. හරීම කලබලෙන් පාර පයින්නේ. දෙපැත්තෙන වාහන පිළිබඳවත් කල්පනාවක් නැහැ. ඒ වෙලාවක සමහරලාට වාහන දෙපැත්තෙන් මෙනෙව නවත්ත ගන්නවා. ඒගොල්ලන්ට කේන්ති යනවා. සමහරලාට වීදුරුව පාත් කරලා අපිට බයිනවා. බැන්නත් හැප්පුවේ නැහනේ. ඒ ඒ තරම්ම වේගෙන් දෙපැත්තෙන්ම ආපු වාහන මාව යට නොකර මංගාව නතර කළේ කිසිසේත් ඒ වෙලාවේ මාව යට කරලා මරන්න පුළුවන් හැකියාවක් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැති නිසා තමයි මැරුවේ නැත්තේ. හැබැයි සමහර කෙනෙක් අපි ඕන තරම් පාර යනකොට මේ පාර මාරු වෙනකොට යට වෙලා මැරුණා කියලා අහලා තියෙනවා. නිසි තැනින්මයි මාරු වෙලා තියෙන්නේ. මේ කහ ඉරෙන්මයි මාරු වෙලා තියෙන්නේ. ඒත් හැප්පිලා ගිහිල්ලා. එහෙනම් ඒ පුද්ගලයාගේ එහෙම සංසාරේ ආරක්ෂාවට තිබිච්ච ඉඩකඩ ඉවර වෙලා යම් කර්ම ශක්තියක් එතන තියෙනවා. අපි සමාජලාට මේ පාපැදියක් පැදගෙන යනවා. අපි යතුරු පැදියක් පැදගෙන යනවා. මේ අඟල් තුන හතරක රෝදයක් උඩ තමයි දැන් ජීවිතේ ජීවිතේ විසඳෙන්නේ. පෙරලෙන්න තියෙන ඉඩකඩම කොච්චරද? පෙරලෙන්නම ඊට වැඩි. හයියෙන් ගියත් වැටෙනවා. හිමින්ම යන්න ගියත් යන්න බෑ. සමහරවල් රෝ යනකොට එකපාරම බ්‍රේක් එක පෑගුණොත් ඒත් වැටෙනවා. එහෙම නැත්නම් අර ගියර් ටික පැටලුණොත් ඒත් වැටෙනවා. නමුත් අපි සමහර අය ඉන්නවා අවුරුදු 25 30 40 50 බයිසිකල් පදිනවා. වේගෙනුත් යනවා. සමහරලාට වැටිලක් තියෙනවා. අතපය කැඩිලක් තියෙනවා. තාම ජීවිතේට හානි උනේ ජීවිතේට හානි උනේ නැහැ. එහෙනම් හානි උනේ නැත්තේ එහෙම ජීවිතයට හානි වෙන්නේ හානි වෙන්නේ නැත්තේ ඇයි? පෙර ජීවිතේ විනාශ නොවෙන්න අපි අකුසල් කරලා නැහැ ජීවිතේ විනාශ වෙන්න. අකාලේ විනාශ වෙන්න අකුසල් කරලා නැහැ තාම පවතිනවා. හැබැයි අදහවස ඒ වැඩේ වෙන්න අදහවස ඒ වැඩේ වෙන්න පුළුවන්. එහෙනම් ජීවිතේ කරන මේ දේවල් අපි ගින්දරත් එක්ක කොච්චර වැඩ කරනවද? බොහෝම ඉහළට ගිහිල්ලා කොච්චර දේවල් කරනවද? සමහර අය වැටිලා මැරුණා කියලා ආරංචි වෙනවා. මමත් ඒ විදිහටම ඉහළට යනවා. නැවත එහෙම වුණේ එහෙම වුණේ නෑ. පාරේ අපි යනකොට කී දිනෙක සමහරලාට කරදර කරන්න බලාගෙන ඉන්න ඇද්ද? අපි දන්නෙත් නෑ. කරදර කෙරුණෙත් නෑ. මග හිටියා. නමුත් බැරි වුණා. ඒ කියන්නේ එහෙනම් අපේ ආරක්ෂාවල් අපි පෙර පෙර හදලා තියෙනවා. එතකොට මේ ප්‍රාණඝාතයෙන් විතරක් නෙමෙයි. හැම දෙයින්ම එහෙමයි. ඇයි කවුරුවත් අපේව හොරකම් කෙරුවේ නැත්තේ? ඕනතරම් හොරකම් කරන්න පුළුවන් එළියේ පහළියේ දාලා තියෙනවා. දවසේ දෙකේ අපි ඒ තැන් වලට යන්නේ. ඒ කවුරුවත් ගත්තේ නැත්තේ. පෙර අනුන්ගේ දේවල් මං හොරකම් කරලා නැත්තම් එහෙම ලේසියෙන් කෙනෙකුට මගේ දීකට අත තියන්නත් අත තියන්නත් බෑ. අපි වැරදි කාම සේවනයේ දිගින් දිගට කරලා නැත්තම් අපේ කාටවත් කවුරුවත් ඒ විදිහට කරදර කරන්නේ නැහැ. අපි බොරු කියලා සංසාරේ පුරාම එක එක්කෙනා මුලා කරලා නැත්තම් ලේසියෙන් කෙනෙක් අපි මුලා කරන්නේ මුලා කරන්නෙත් නැහැ කෙනෙකුට මුලා කරන්න හිතෙන්නෙත් නැහැ. අපි සුරාපානය කරලා දිගින් දිගට මෙහෙම ජීවිත ගත කරලා නැත්තම් මේ ජීවිතේ අපි මන්දබුද්ධික වෙන්නෙත් වෙන්නෙත් නැහැ. ওই සිල්පද පහේ තියෙන බරපතලම සිල්පද ඉන්නේ සුරා සුරාමේරය කියලා කියන්නේ. බලවත්ම එක. ඇයි ඒ බලවත්ම එක බවට පත් වෙන්නේ සුරාමේරය? සුරාමේරයේ බලවත්ම එක බවට පත් වෙන්නේ සඳහන් කරනවා බොහෝ වෙලාවට දිගින් දිගටම මේ කාර්යයේ යෙදිලා ඉන්න අයට ඉපදෙන දරුවෝ මන්දමානසිකයි කියලා. ඒ පුද්ගලයොත් ඊළඟ භවවල ඉපදෙනකොට සමහර වෙලාවට මානසික ආබාධ තියෙන අය හැටියට තමයි උපදින්නේ. අපි කියමු සතෙක් මැරුවා කියලා කෙනෙක්. මේ ජීවිතයේ අවුරුදු 30න් ඒ මනුස්සයා මැරෙනවා පෙර ප්‍රාණඝාත අකුසල විපාකයක් හැටියට අඩු අයසින්. හැබැයි අවුරුදු 30ක් එයාට හොඳටම ඉඩ තිබුණා පින් කරගන්න. නමුත් මන්දබුද්ධික වෙලා ඉපදුනොත් ජීවමාන ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ ඉපදුනත් මන්දබුද්ධිකයාට ඒකෙන් ප්‍රයෝජන ගන්න බැරුව යනවා. අන්න ඒකයි ඒක මේ සිල්පදවල බරපතලම සිල්පදේ බවට පත් වෙන්නේ. එහෙනම් දැඩිව සුරාමීරිය එල්බගත් අය මන්දබුද්ධිකයන් වෙලා ඉපදෙනවා කියලා සඳහන් කරනවා ධර්මයේම. ඒකේ විපාක හැටියට ප්‍රතිසන්දි විපාක. ඒ හින්දා මේ සිල් ආරක්ෂා කරන එක ඊටාම වටිනවා. ඒ එක සිල්පදයක් ආරක්ෂා කිරීම තුළ තව බොහෝ දේවල් අපෙන් මගහැරිලා යනවා. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ ඊටාම සිහිය කල්පනාව ඇති කරනවා. සමහරලාට අපේ ඇඟේ මදුරුවෙක් වැහුවොත් අපිට කල්පනාව නැති නිසා අපි ගහනවා. කෝඳුරුවෙක් වැහුවොත් කල්පනාව නැති නිසා අපි ගහනවා. ඊටාම කුඩා සතෙක් වහලා විද්දොත් කල්පනාව නැති නිසා සමහරලාට අපි ඇඟිල්ල තියලා පොඩි කරලා දානවා. කූඹියක් හැපුවොත් කල්පනාව නැති නිසා සමහරලාට අපි කතා කරලා ඉන්න ගමන්ම ඇඟිල්ල තියලා පොඩි කරලා දානවා එහෙම නැත්නම් පිහලා දානකොට අපේ ඇඟිල්ල එයාට විශාල විශාල පර්වතයක් වගේ. ඉතින් අපි පිහලා දානකොට අතපය ඔක්කොම කැඩෙන්න පුළුවන්. ඉතින් කල්පනාව නැති නිසා එහෙම වෙන්නේ අපිට ඒක ඒ තරම් හිතන්නේ නැහැ. අන්න ඒ වාගේ සියුම් සියුම් දේවල් පවා මනවින් අවධාරණය කරනවා මේ ආනාපාන සතිය වඩලා සිහිය දියුණු වෙන්න දියුණු වෙන්න අකුසල් වෙන්න තියෙන ඉඩකඩ හැම පැත්තෙම හැම පැත්තෙම අහුරලා දානවා. අනේ ඒ නිසා මේ ආනාපාන සතිය ඊටාම වටිනවා උපන් උපන් අකුසල ධර්මයන් එකේ නෙහිම නැති කරලා දානවා. හිතේ ඇතිනවා දේශයක් මధుරෙක් කනකොට නමුත් ගහන්න හිතෙන්නේ නැහැ. දේශයත් ආවා ගහන්න හිතෙන්නේ නැහැ. තව ටිකක් කල් යනකොට ඒ දේශය උපදින්නේ ඒ දේශය උපදින්නේ නැතුව යනවා. අනේ නිසයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා සීලය එවන් අකුසල වලින් පවා අපිව මුදව ගන්නවා. සීලය එවන් අකුසලයන්ගෙන් පවා අපිව මුදව ගන්නවා. එහෙනම් මේ හැම සිල් පදයක්ම සුවිශේෂී අකුසල කර්ම ගණනාවකින්ම අපිව අපිව මුදවනවා. ඒ නිසා සීලෙන් විස්කම්බණය නොවූ මේ සීලය සමාදන් වීමෙන් පසුත් ඉතුරු වෙන යම් අකුසල දහම් තියෙනවා නම් ඒවා භාවනාවේදී මතුවලා එනවා. සීලෙන් විස්කම්බණය වෙලා නැහැ. ඒ කියන්නේ සීලෙන් ප්‍රහීනේ නොවිච්ච අකුසල ධර්මයන්. මොනවද සීලෙන් ප්‍රහීනේ නොවිච්ච අකුසල ධර්මයන් කියලා කියන්නේ? ඊරිසියා කෙරුවොත් අපි කාට හරි ඊරිසියා කරනවා. පන්සිල් කැඩෙනවද? පන්සිල් කැඩෙන්නේ නැහැ ඊර්ෂ්‍යා කරුවා කියලා පන්සිල් කැඩෙන්නේ නැහැ. අපි හොඳට පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්නවා අපි ගිහිල්ලා අපේ අම්මත් එක්ක එකට එක කියනවා. පන්සිල් කැඩෙන්නේ පන්සිල් කැඩෙන්නේ නැහැ එහෙම වුණා කියලා අම්මත් එක්ක එකට එක කිව්වා කියලා වෙනම අකුසලයක් පිරෙන බව ඇත්ත. ඒ වුණාට පන්සිල් කැඩෙන්නේ නැහැ. හිතලා බලන්නකෝ මේ අම්මත් එක්ක එකට එක කිව්වා කියලා පන්සිල් කැඩෙන පැත්තක් තියෙනවද කියලා. පන්සිල් කැඩෙන පැත්තක් ඇත්තම නැහැ. හැබැයි අම්මත් එක්ක එකට එක කියන එක පවු නැද්ද? අකුසල. ඊර්ෂ්‍යා කරන එක අකුසලයක්. කේන්ති ගන්න එක අකුසලයක්. ඒ වුණාට සිල්පද පහෙන් එකක්වත් කැඩිලා සිල්පද පහෙන් එකක්වත් කැඩිලා නැහැ. අන්න ඒකයි මෙතන සඳහන් කරන්නේ සීලෙන් විස්කම්බණය නොවු අකුසල ධර්මයන් මේ සීලය සමාදන් වීමෙන් පසු ඉතුරු වෙනවා. සීලෙන් විස්කම්බණය වෙන්නේ නැහැ වුණා. සිල් සමාදන් වීමෙන් පසු ඉතුරු වෙනවා. යම් අකුසල දහමක් තියෙනවා නම් එහෙම ඉතුරු වෙලා අන්න ඒවා භාවනාවේදී මතු කරලා පෙන්නනවා. භාවනාවේදී ඒක මතු කරනවා. අන්න ඒ සිහිය උපදින නිසා දේශ සහගත සිතටවත් ඊර්ෂ්‍යා සහගත සිතටවත් අපි යන්නේ වහල් වෙන්නේ නැහැ. එතකොට කවුරු එක කතා කරුවත් ඊටාම සිහි කල්පනාවෙන් කතා කරනවා. අන් අයට වචනය කියන්න ගියත් ඒ වචනයෙන් අරයාගේ හිත රිදෙයිද පෑරෙයිද මට ලාභයක් පාඩුවක් නුනත් කාගේවත් හිත පාරන්නේ නැහැ. ඒ වගේ පුදුමාකාර නිමිච්ච පුජ්‍යලයක් නිර්මාණය කරනවා මේ භාවනාව තුළින්. ඊළඟට සඳහන් කරනවා මේ භාවනා විදි අකුසල් මතුවෙනවා කියලා සඳහන් කළා. ඒ මතුවෙනකොට ඒ වෙලාවෙම ආනාපාන සති සමාධියෙන් ඒක විනාශ කරන්න පුළුවන් කියලා. කොහොමද ඒක විනාශ කරන්න පුළුවන් කියලා කියන්නේ මට සිහිය එනවනේ. එතකොට දේශයට පවතින ඉඩ නැහැ. දේශයක් ඇති වුණා හඳුනාගත්තා එතනම එතනම යටපත් කරගත්තා. සිහිය තියෙන නිසා එහෙනම් ආනාපාන සති සමාධියෙන් ඒ අකුසල කර්මයන් උපදිනකොටම යටපත් කරනවා. උපදිනකොටම ප්‍රහීණය කරනවා. අන්න ඒකයි සඳහන් කළේ උපන් උපන් අකුසල ධර්මයන් එකෙනෙහිම යටපත් කරවලා ප්‍රහීණය කරවීමේ ශක්තියක් මේ භාවනාවට තියෙනවා කියලා අපි මෙච්චර වෙලා සාකච්ඡා කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා අන්න ඒ නිසා මේ කියන්නේ උපන් උපන් අකුසල ධර්මයන් එකෙනෙහිම ඒ ෂණයේම විනාශ කරනවා කියලා කොහොමද? ඨානසෝ අන්තර්ධාපේති. කණේ මේව අන්තර්ධාපේති. ඨානසෝ අන්තර්ධාපේති. කණේ මේව අන්තර්ධාපේති. වික්කම්බෝති ූපසමේති. මනාකොට උපසමනය කරයි සංසිඳවයි. කණේ මේ වන්තරදාපේදී ඒ ෂණයේම අතුරු දහන් කරලා දානවා. වික්කම්බෝති උපසමේති මනාකොට උපසමනය කරලා දානවා කියලා කියන්නේ සංසිඳවලාම දානවා ඒ කාරණාව. ආයෙ මතු කරන්නේ පස්ස වේලාවකත් මතු වෙයි. සිහිය මදි නිසා මතු වෙනකොටම සිහිපත් වෙනවා. ඒකට ඒ මොහොතේ ආයෙ උපදින්න දෙන්නෙම දෙන්නෙම නෑ. ක්‍රමක්‍රමයෙන් සිහිය වැඩි කරලා මේ අකුසල කර්මයන් ඇති වෙන්න හදනකොටම දැනගන්නවා අකුසලයක් එන්නේ කියලා. එතනම එතනම යටපත් කරනවා නිබ්බේද භාගියෙන්තා නිර්මාණයට යොමු වී ඇති නිසා නිබ්බේද භාගියෙන්තා නිර්වාණයට යොමු වී ඇති නිසා අනුපූර්ව ආර්ය මාර්ගයේ දියුණුවට પ્રાપ્ત වීමෙන් සමුච්ඡේදනය කරන්න පුළුවන්. නිර්වාණයට යොමු වෙලා ඇති නිසා අනුපූර්ව ආර්ය මාර්ගයේ දියුණුවට પ્રાપ્ત වීමෙන් සමුච්ඡේදනය කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සහ මුලින්ම කෙලෙස් සංසිඳවන්න පුළුවන්කම ඇති වෙනවා කියන එකයි. සහ මුලින්ම කෙලෙස් සංසිඳවන්න පුළුවන්කම ඇති වෙනවා. පටිපස්සම් බෝති පටිපස්සම් බෝති කියලා කියන්නේ හාත්පසින් සංසිඳවනවා කියන අර්ථයයි. හාත්පසින් සංසිඳවනවා.